පක්ෂඥන් සන්ධානයේ අගමැතිවරයෙකා ආණ්ඩුවක් ඇති කළ යුතුයි. පසුගිය කාලයේ අනුගමනය කරපු දේශීය ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම, ආර්ථිකය තුළ රාජ්‍යාංශය බලවත් කිරීම මෙන්න මේ ක්‍රියාදාමය ඇතුළු තවත් බොහෝ කරුණු ඇතුළත් වැඩපිළිවෙලක් තුළ තමයි එක්සත් ජනතා සන්ධානය වැඩ කරගෙන ආවේ. අන්න ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම මේ රටේ ජාතික නිදහස බේරා ගැනීමට විදේශයන්ට ඇති නොවූ මේ රටේ ජනාධිපති ක්‍රමය අවසන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කිරීමට මේවා අපේ පසුගිය ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙලේ තිබුණා. මේවා ක්‍රියාවට නැගීමට තමයි අපි ආණ්ඩුවක් හදන්න ඕන.